අවසරයි මෑණියෝටුගේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් පැයක වමන කාලයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළක් සඳහා අපි ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරමු. ඒ අතර වාරේ කාට හරි වෙන ප්‍රකාශ කළ යුතු යමක් තියෙනවා නම් කරුණාකරලා ඒක සඳහා අවස්ථානුරූපව අවස්ථානුකූලව අවස්ථාව ගන්නයි කියලා ආරාධනා කරන අතර ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගමු අපි කාන්ති නොනයිලා හිටමු. ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. පින්වත් ස්වාමීන් වහන්සේ, පෙරුවන් සරණයි. යෝගාවචරයේ ලබාගත් විදර්ශනා ඥානයකින් විදර්ශනා ඥානයකින් පිරිහිය හැකිද? එසේ වන්නේ කුමන පරිබෝධ නිසාද? කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට කරන්නා වූ ශාසනික මෙහෙවර තවත් කලක් යහපත්ව කිරීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා මෙත් සිතින් අතර මාර්ග ඥානයක් ලැබෙනකම් ලැබෙනව ඔක්කොම මේ ස්ථීසයන් චිත්‍රයක් වගේ වතුර වැටුත් දී වෙලා යනවා ඒක නිසා මාර්ග ඥානකින් තමයි ඒ විපස්සනා යන පළවෙනි ටික පන්නරේ ලබන්නේ ඉතින් එතෙන් දෙනකන් ඒවා උපේනවා නැති වෙනවා ඒ කියන්නේ විපස්සනා ඥාන තනිච්චරපත් වෙනවා ඉතින් ඒකට සීලේ පිරීම සහ සමාධියේ පිරීම බලපානවා ඒ නිසා ඒක හැදෙන කෙනා වැඩෙන කෙනා දිගට මේ අවශ්‍ය කරන්නා වූ සීලෙන් සමාධියෙන් අනුග්‍රහ කරන්න ඕනේ එහෙම නැත්නම් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා විශේෂම අනුග්‍රහී ධර්ම කිනෝට සඳහන් කරලා තියෙන්නේ සීල අනුග්‍රහිතේ සුත අනුග්‍රහිතේ සාකච්ඡා අනුග්‍රහිතේ සමාධි අනුග්‍රහිතේ ප්‍රඥා අනුග්‍රහිතේ ඉතින් කොයි එකකින් හරි පිළිවුනොත් ඒ ලැබපු ඥාන පිරෙහෙන්න ඉඩ තියෙනවා. ආයිති ඒක අර කළු ලෑල්ලක ලියලා මැකුවා වගේ. ඉතින් ඒ නිසා ඒක ඥාන වැඩෙන එක නා අනික් කෙනෙකුට වඩා උනන්දු වෙලා උපයාගත් දේ අරසා කිරීමට කටයුතු කරන්න ඕනේ. සීනෙන්ත පරීක්ෂා කරලා බලන්න සුතුමේ ඥානය සකච්ඡාමේ ඥානය කිට්ටු කරලා අර විදියට සමාධිය ආපු වෙලාවට තමයි මේ ඥානෙ නැවත මතුවෙන්නේ. ඒ නිසා ඒවා නැති උනායි කියනක පුද්ගලික දෝෂයක් නෙවෙයි. නමුත් ඇති වෙන ස්වરૂප තියෙනවා මාර්ග ඥානකින් පන්නරේ හිටිනකන් ස්ථාවරතාවය ලැබනකන් ඒ නිසා ඒකට ලැබිච්ච කෙනා ඥානෙ ලැබිච්ච කෙනා තිබුණටත් වැඩිය ඒ අනුගහිත පැත්ත ගැන හිතලා වැඩියෙන් ආරක්ෂාව සඳහා කටයුතු කරන එක තමයි උපදේශයක් වශයෙන් දෙන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ, පෙරුවන් සරණයි භාවනා කිරීමේදී ඇතිවන හිස්තැනෙහි විවිධ මට්ටම් විවිධ වූ ගැඹුරක් ඇති බව වැටහේ. මේ හිස්තැන යනු සමාධි ස්වභාවයක්ද? මේ ස්වභාවය ලැබුණේ ඇස් දෙක පියාගත් පිට නිසා එදිනෙදා වැඩ කිරීමේදී මේ தත්ත්වය ලබා ගැනීමට නොපුළුවන. අනිත් මා අධ්‍යක ඇති දෙයක් නම් gedara gos දින කිහිපයක් ගිය විට මේ தත්ත්වය පිරිහේ. මේ ගැන පහදා දෙනමෙන් හා උපදෙස් දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ පාර්ථනීය බෝධියකින් නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීමට මේ පුණ්‍ය කර්මය උපනිශ්‍රේ වේවා. සාදු සාදු සාදු. මේ විවේකය නැත්නම් හිස්තන මේ උදකලාව අවස්ථා තුනකින් ලැබෙනවා. එකක් තමයි කායිකව Taman තනි වෙනකොට කායික විවේකය. නමුත් කෙලස් බර එක්රාන්ට ඒක මහා බයක් තනිවීමක් කොටුවීමක් වෙනවා. ඊගාට චෛතසිකව නීවරණ ධර්ම නැතිවට Tamanට ඒත් විවේකයක් ලැබෙන එක චිත්ත විවේකය කියලා කියනවා. ඒකටත් මේ ධර්ම දන්නේ නැති එකන කාංශිය පාළුව තනිකම කියලා ඒකටත් පැත්තකට දා ගන්නවා. එතකොට උපදි විවේකය ලැබුණාට පස්සේ තමයි ඔය ඉස්සල ප්‍රශ්න දෙකටත් උත්තර ලැබිලා මේක තමයි නියමම විවේකී කැළපැමිණියේ මුදුන්පත් වීම කියලා. එතකොට Tamanට මේ අනුශේත ධර්ම වලින් වංචනික ධර්ම වලින් ෂට ධර්ම වලින්වත් පැටලවිල්ලක් මායාගතියක් නැතුව විවෘතකම ඉන්න පටන් ගන්න. ඒ නිසා මේ හුදකලා ওই හිස්තන ওই විවේකය එක එකන එක එක දේවල් වලට ওই නම කියනවා. නම් ඔය පෙන්වේ තුන් අවස්ථාවක ওই නම කියවෙන්න ඉඩ තියෙනවා. ඒ තුන් පළදීම එක්කෙනෙක්වත් අත්විඳලා නැත්තේ නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඒක දිග්ගට යායට අත්විඳින්න ඕනේ අවශ්‍යතාවය තියෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙම ওই තුනම තියෙනවා. ඉතින් ඒක අඳනගෙන ඒක මතුවෙන විදිහට ඒකට සප්පාය වෙන විදිහට අනුග්‍රහ වෙන විදිහට කටයුතු කරනකොට ඒ කලාව තමයි Brahmacharya කියලා කියන්නේ. කලාව තමයි යෝග ජීවිතය කියලා කියන්නේ. ගීගියත හරනවායි කියලා කියන්නේ. ඉතින් ඒක මේ ඇත්ත එක අරගෙන ඉන්නකොට වහගෙන ඉන්නකොට gedare ඉන්නකොට මේ වගේ තැනක ඉන්නකොට එහෙම වෙනසක් නැහැ. ඒක පුරුදු කරලා බැලුවට පස්සේ ඒක නිකන් සමතුලිතතාවයක් වගේ එකක්. ඒ සමතුලිතතාවය ඕන දැනගන්න. ඒක නිසා ඒ තියෙනව දැනට ඒ ගත් උපයාගත්ත වෙලාවක දිගට පැවැත්වන්න වගකීම් විතරයි යෝගාවචරයට හම්බ වෙන්නේ. උපේලා තියෙන කිසිම කෙනෙකුට ඒකේ මේ දන්නේ නැතිකම මිසක්කා ඒක මනුස්සකමත් එක්කම හම්බ වෙන දෙයක්. වරින් වර අත්දකලක් තියෙනවා. බුදුජානනාංශ අපිට උගන්වන්නේ ඒක උපයන්නත් උපේන කරන්න නෙවෙයි. උපයපු දේ දිගට අරස කරන ක්‍රමය. ඉතින් ඒකට වරද්ද වරද්ද හදන එකයි තියෙන්නේ. කරන්න කරන්න කරන්න තමන්ගේ ක්‍රමසහ විදි ඒ දේට අවශ්‍ය කරන ප්‍රයෝග ඥාන දිගින් දිගටම එන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ත්‍ුතිසිත සාදාගන්නේ කෙසේදයි සිතමින් සිටි මාහට ඔබ වහන්සේ දේශනා කළ සටක්ක සූත්‍රය මාහට මහත්සේ උපකාරී විය. ආනාපාන යෙහිම සතිය පිහිටුවා සිටින විට මරණ මොහොතේදීද ඒ සිහියට නැගේ වියයි සිතේ. ඒ මගින්ම විමුක්ති සුවය ලැබෙයයි ඔබ වහන්සේ දේශනා කළ විට මහත් සතුටක් ඇතිවිය. එම දේශනාව පැහැදිලි කිරීම අසා සිටි මා අට ඇති වූ සතුටේ කුසලයෙන් ඔබ වහන්සේට විමුක්ති සුවය ලැබේවා. සාදු සාදු සාදු. අපි ඔය ඉතිසල්ලා මේ අර මතක නැහැ 82 හරි 83 හරි රිට්‍රීට් එකට ගත්තා මේ සෝතානුදත සූත්‍රය. ඒ සූත්‍රයත් ඔය වගේ දේවල් වලට හොඳට පාර පෙන්නන එකක්. මට මතක නෑ මේ කෙටි සූත්‍ර කෙටි දේශනා දේශනා එකක් හරි දෙකක් හරි ඇත්තේ. ඒකත් අහලා බලන්න. සෝතානුද්ධත සූත්‍රය මතකද රීට්‍රීට් එකේ? ආ එතකොට රිට්‍රීට් එකේ පැත්තෙමුත් ඇති 82 83 වගේ කියලා. ඉතින් කාටරි අවශ්‍ය නම් ඒක මේ දිනු කරගන්න 182 වෙනි රිට්‍රීට් එක බණ දෙකයි යැත්තේ නැත්නම් තුනයි යැත්තේ. එතකොට ඒකත් අහන්න. එතකොට හරි ලස්සනට පෙන්ලා දෙනවා. නිකම් මේ අපායට යයි කියලා පෙට්‍රල් පුච්ච පුච්ච ඉන්නේ නැතුව මේ හම්බ වෙච්ච වෙලාවේ සතියෙන් ජීවත් වෙන්න එච්චරයි වෙන මොකක්වත් නේ කතා කරන්න යන්න එපා. එතකොට අතරමං වෙනකොට මේ සතිය තමයි වර්තමාන මොහොත තමයි ආනපාන තමයි මගේ ക്ഷേම භූමිය කියලා දන්නවනම් එච්චරයි. එච්චරයි අපිට වග වෙන්න පුළුවන් ඒත් එච්චරයි කරන්න පුළුවන් හරියත් එච්චරයි. ඒ වෙනුවට මේ දන්නේ නැති දේවල් කරගන්න බැරි දේවල් ඔළුවට දාගන්න නැතුව කළ හැකි පනවා තබාගත හැකි මේ ക്ഷേම භූමිය අඳුරලා දෙන එක තමයි මේ රිට්‍රීට් එකකින් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අවසරයි ගරු ස්වාමින් වහන්සේ අවුරුදු 3ක් පමණ කාලයක සිට ආනාපාන සති භාවනාව වැඩුවෙමි. ආනාපාන සතිය වඩන විට ස්වල්ප වේලාවකින් ඇඟ නොපෙනී ගොස් ඊටාම කහ වර්ණයක් දිස්සේ. සමහර වෙලාවට ඇඟ පුරාම එම වර්ණය පවතී. සමහර වෙලාවට දරන්නම බැරි තරම් වර්ණය බලවත් වේ. මෙහි දින 10 භාවනාව පැමිණ gederedi දිනක් තද බල කහවරණයක් ශරීරය තුලින් ගොස් ශරීරය නැතිව ගියා. බයක් දැනුණා. දැන් නැවත භවනා කරමින් මේ අවස්ථාව පැහැදිලි කර දෙනමින් දැන් නැවත භවනා කරමි. මේ අවස්ථාව පැහැදිලි කර දෙන මෙන් ඊටමත් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්සේට උතුම් නිවන් අවබෝධය වේවා. මේක ඇත්තටම පෞගිද පාන හැම එකකම මතක් කරේ. මේ වගේ දේවල් විස්තර කරන්න ඉල්ලලා කවුරු මොන විදිහේ ඉස්තර විස්තර කරත් Tamanට ඇති සාන්තියක් නැහැ. මේ தත්තෙට නැවත නැවත මුණ දෙන්න. තාජ මුණ දෙනකොට Tamanට තේරෙයි. නැත්නම් මේක මේ හරි හරි දැන් නම් පළවෙනි ධ්‍යානෙ ලැබුවා කිව්වොත් ඉතින් අප්පුඩි ගායි. ආ දැන් පළවෙනි මාර්ග ධ්‍යානෙ ලැබුවා කිව්වොත් ආ එන නිල් පාට වෙනකොට දෙවෙනි මාර්ග ධ්‍යානෙ කියයි. රත් කරසු පාට වෙනකොට තුන්වෙනි මාර්ග ධ්‍යානෙ කියයි. ඉතින් පොත් ලියයි. ඕකට මේ යන්න තුන් හතර සැරයක්. මොකද කවුරක් දීප ගන්න වෙන්නේ. ඒක කරන්න අනිත් එක මේ දැකපු දේවල් පිළිබඳ නිමිටි ගැනීම දැකපු දේවල් පිළිබඳව අපසු හැටි බැලීම කියලා කියන්නේ ඒකාන්තයෙන්ම ඉදිරියට එන චිත්තක්ෂණේ කෙලස ගන්න. ඊගාට එන චිත්තක්ෂණේ විවෘතකමක් නැහැ. ඉතින් ඒ නිසා මේක මුලින්ම හම්බෙන්නේ නම් ඉස්සරහටත් හම්බ වෙයි. ඒ ලැබෙනකොට ලැබෙනකොට Tamanට විශ්වාසය වැඩි වෙනවා. ඉතින් ඒ නිසා වෙන කෙනෙක් දෙන අර්ථකථනය නරක නෑ ප්‍රශ්නයක් ඇත්තේ නෑ. නමුත් මේ Tamanගේ ශක්ති ප්‍රමාණය Tamanගේ බල ප්‍රදේශයේ තියෙන මේ දෙයට දෙන්න තියෙන හොඳම උත්තරේ තමයි යම් ආකාරයකට මේක පැමිණීම Tamanට හොඳයි කියලා හිතෙනවනම් කුමක් කළොත් ඒක එනවාද ඒ දේ කරන්න. කරමින් අත්දැකීම හරහා තහවුරු කරගන්නවා මිස එක එකනා දෙන අර්ථකතන උඟාක් වෙලාවට චින්තාමේ පැත්තට වැටෙන. ඒ නිසා මේ වගේ දේවල් වලදී නතර වෙවි ඉන්න එපා. ඒක උනන්දුවක් කරගෙන වෙනදට වඩා උනන්දුවෙන් තමන්ගේ කාලසටහන වැඩ කරගෙන යන්න. එතකොට ඕක සත්පුරුෂ ධර්මයක් නෑ. හොඳ එකක් නෑ නැවත නැතේ. ඒක තමයි වඩාම ප්‍රායෝගික උත්තරේ. ඒතකොට වගකීමෙන් උත්තරේ දෙන්න පුළුවන්. නැත්තම් කියන මම විග්‍රහ කරන මගේ පිට වගකීම ඇවිලා මේ මන්දෝත්සාහි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේක උනන්දුව පිණිස කටයුතු කරමින් ඉදිරියට යන්න කියන එක තමයි කියන්නේ. පෙරවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ. ඊයේ ධර්ම දේශනාවේ පැවසෝ පරිදි වර්තමාන චිත්තක්ෂණයේදී ගන්නා අරමුණු වලට කෙලෙස් උපදී. අතීත හෝ අනාගත කාලවල ගන්නා ලද හෝ ගන්නට යන අරමුණු වලට කෙලෙස් නූපදී. නමුත් අප භවනා කරන විට අතීත සිද්ධියක් මේ චිත්තක්ෂණයේදී අභිරවණය කරමින් සිටින විට ඒ අතීත සිද්ධිය සඳහා කෙලෙස් උපදී. මේ කරුණ තවදුරටත් පැහැදිලි කරන මෙන් ඔබ වහන්සේගේ දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවය හා දීර්ඝාෂ ප්‍රාර්ථනා කරමි. ඒක වුණත් වර්තමාන මොහොතේදී සිද්ධ වෙන්නේ අතීතේ කිව්වත් වර්තමානයේ කිව්වත් අනාගතේ කිව්වත් ඔය නම් වන මොනවද වුණත් වැඩේ වෙන්නේ වර්තමානයේ විතරයි. එනිසා අපි අතීතයක් ගැන දැන් මේ හිත හිතන්නේ අතීතයක රූපයක් කියලා කටයුතු කරත් වැටහෙන්නේ දැන්. කෙලෙස් ඉන්නේ දැන්. කෙලෙස් කැපිනවා නම් දැන්. ඕක අපි නම් කරුවට අතීතය කියලා කවදා හරි තිබිලා තියෙනවද ඇත්තටම ජීවිතයේ අතීතය කියලා එකක් තියෙනවනම් තියෙන වර්තමානයේ විතරයි. වර්තමානයේ ඉඳගෙන තමයි අතීතය ජීවත් කරන්නේ. වර්තමානයේ ඉඳගෙන තමයි අනාගතය සිහිපත් කරන්නේ. පුළුවන් ද කියලා බලන්න අතීතයට කියලා අතීතය සිහිපත් කරන්න. දැනගත්තා හෝ නොදැනගත්තා අපි ඉන්නේ වර්තමානයේ තමයි. ඒ නිසා ඒ අතීත දෙයක් හෝ අපිට පරිසම් දෙන්න වර්තමානට එන්න ඕනේ. ඒ නිසා අපිට අතීත වේවා අනාගත වේවා කහ පාට වේවා නිල් පාට වේවා වර්තමානට ඇවිල්ලා පරිසම් දෙන එක ගැන වාක්‍යන්න පුළුවන් නම් ක්‍රියාත්මක ශක්තිය වැඩ වාක්‍යන්න පුළුවන් නම් අතීතය ගැන කනගාටු වීම කියන දුක මල්ල පිටිම බබත් එක්ක බේසමත් එක්ක දෙන්න 21000යි. බබා තියන බේසම 20 එක නෙමෙයි කරන්න තියෙන්නේ. බබයි බේසමයි දෙක 20යි. අනාගතය පිළිබඳවත් එළඹි පැමිණි දුක පැමිණි දුක ඒක පැනිරායි. පැමිණි දුක පැනිරායි. ඒකට දරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ නිසා ඒකට විතරක් කටයුතු කරන්න හිත දාන්න හදන මේක අතීත මල්ලට අනාගත මල්ලට රුචි අරුචියකට මොන දේ දැම්මත් කොහෙ ගියත් අපි ජීවත් වෙන්නේ වර්තමාන මොහොතේ. අන්න ඒක දැනගෙන ඉන්නවනම් ඉන්නේ ජීවත් වෙනවා. එහෙම නැත්නම් අයියෝ අතීතයේ කියලා පශ්චාත්තාප වෙනවා. හීන ලෝක වලට යනවා. කොයි දේ කොයි જાති වුණා සිද්ධ වෙන්නේ වර්තමාන මොහොතේ නම් මේ ප්‍රශ්නේ බලන්න අතීතය ගැන දැන් පශ්චාත්තාප වෙනවනම් දැන් තමයි පශ්චාත්තාපය හෝ අතීත මතක් කිරීම සිද්ධ කරන්නේ. ඒ නිසා කොයි වෙලාවෙත් අපේ හිත තියෙන වර්තමානයේ අන්න ඒකට සමාදම් වෙන්න ඒකට එළඹ හිටින්න එතකොට තේරෙයි කෙලෙස් ඇති වෙනවා. ඒ කෙලෙස් වලට දරාගෙන ඉන්නව නැත්නම් අපිට ඉන්න බෑනේ. මේක සතුටින් දරනවා නම් පැමිණි දුක් පැනිරහයි කියලා ඔය කියන බාධකේ නෙවෙයි අපිට තියෙන්නේ දුක හරහා දුක්ඛ සත්‍යක් දුක දුකක් බව තේරුම් ගැනීමක් ඒ නිසා ඔය වෙන්නේ ඔය වැඩේ වෙන්නේ මේ සතිය නිසා ටික ටික ටික ටික පරණ කියලා හිතපය අලුත් කිපය කොහම ඇවිලා වර්තමානයේ ටික දැවිලා පිච්චිලා අලු වෙලා යනවා එතකොට හිත හිස්වීමක් එන්නේ ඉඳ සිද්ධ වෙනවා. ඒ නිසා මේක දුක්ඛ සත්‍ය අවබෝධ වීම එක ජවනිකාවක් කියලා කිය හැකියි. අවසාන ලිඛිත ප්‍රශ්නය අතිපූජනීය ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ඊයේ රාත්‍රියේ සක්මන් කළෙමි. නමුත් වෙනදා නොතිබූ කායික මානසික අපහසුතාවයක් දැනින. අඩු නින්දේෙන් දැනින. නමුත් සිහියෙන් පියවර තැබුවෙමි. සක්මන් මළුවේ එහාට මෙහාට විසිවෙමින් පැයක් පමණ කළෙමි. ඉන්පසු පර්යංක භාවනාවට වාඩි වුනිමි. දැඩි වෙහෙසක් දැනින. සිත කය නොසන්සුන්්‍ය. අරමුණට සිත ගැනීමට අපහසුය. අඩු නින්දේමෙන් දැනින. සිතට පාලනයකින් තොරව වේගයෙන් සිතුවිලි ගලා ආවේය. සිත කලබල කරන දර්ශනය මෙනෙහි කළ නොහැකිය. වරක් එක්වරම කාණුවකින් කුණු වතුර වැගිරිනි. අනිකුත් දර්ශන අමතකය. ඒ වාද සිත වික්ෂිප්ත කර අසම්බන්ධ දර්ශනය විය. හීන දකින්නාක් මෙන් දැනිනි. භාවනාව වැරදී ඇතැයි සිතිනි. උදයේ පරියංක භාවනාවට වාඩි වුනිමි. සිත කය දෙක ශාන්ත විය. ශරීරය ඍජු විය. ශාරීරික වේදනා කිසිවක් නොවිය. ශරීරයේ පිළිබඳ දැනීම පුළුන් ගොඩක් මෙන් විය. ඇඳුම් වල සියුම් පහස ශරීරයට යාන්තමින් දැනිනි. අරමුණ ඇති වී ගෙවි යන සැටි දුටු වෙමි. පසුව හිස්තැනකි. පිම්බීම ඇති වී නැති වී ගියේය. හිස්තැනකි. පැය 1යි විනාඩි 40කින් පමණ භාවනාව නැවැත්තුවෙමි. අවසාන සිතෙහි උද්ධහමයක් හෝ කලකිරීමක් නොවිය. සහනයක් විය. ගරු ස්වාමීන් වහන්සේ අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ඊට යහපත්ව ඇයද සිටිමි. ඔබ වහන්සේට නිවන් ප්‍රාර්ථනා කරමි. මේකට ඉතින් මත ප්‍රකාශ කරන්න ඉස්සලා මේ ඊ හැන්දෑ තිබිච්ච ඒ කියන විස්තර කරන්න හදන ගතියත් උදේ අත්දැකු ගතියත් අතර හිත භාවනා කරන එකනගේ හිත කොයි එක හොඳයි කොයි එක නරකයි කියලා හිතනවා නැත්නම් මොකද්ද Tamanට මේ පරියන්ක දෙක පිළිබඳව හිතේ මිම්ම කෝක හොඳයි කෝක නරකයි කෝක මංගලයි කෝක දුමංගලයිද කියලා Tamanට දැනෙන කාරණාව මත තමයි උපදෙස් දෙන්න පුළුවන් ඒ නිසා ඒ ලියාපු එක්කනට කියන්න පුළුවන් නම් මේ ඊයේ විස්තර කරන්න හදපු නිසා මට හිතට ආවේ මෙන්න මේ වාගේ ආකල්පයක් අද උදේ ඒක ඊට සාපේක්ෂව මෙන්න මේමයි කියලා මේ දෙක අතර Taman මේක පිළිබඳව මනින මිම්ම කරන විග්‍රහය ගැන පොඩ්ඩක් විස්තර දෙන්න පුළුවන් නම් මට පුළුවන් ඒ ගැන අදහස ඉදිරිපත් කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ අවස්ථා දෙකෙන් පළවෙනි අවස්ථාව තේරුණේ අර කෙලෙස් මතුවලා සිත කය වික්ෂිප්ත උණයි කියලා දෙවෙනි අවස්ථාවේ වයි සංසිඳීමක් ඇති උනායි කියලා අර කායපස්සද්දි චිත්තපස්සද්දි ඇති වෙලා ඒවා උපේක්ෂාවෙන් දරා ගන්න පුළුවන් මට්ටමක් ඇතුණා කියලා තමයි පැහැදිලි වෙන්නේ. ඒ කියන්නේ මේ දෙකෙන් මේක මේක වේවා මේක නොවේවා මේක හොඳයි මේක නරකයි මේක සුභයි මේක දුබංගලයි අවමංගලයි සුමංගලයි කියලා දෙක ගත්තොත් කොයි එකට හොඳයි කොයි එක නරකයි කියලාද හිතෙන්නේ. එකක්වත් හොඳයි නරකයි කියලා එහෙම හිතන්න බෑ. ඉතින් ඒ අවස්ථා හිතේ අවස්ථා දෙකක් කියලා තමයි හිතන්නේ. එතකට ඉතින් මොකටද කියන්නේ අපිට උගා? උපදේශ මොනවාද මොකද තියෙන ප්‍රශ්න තියෙනවනේ පයි උපදේශයක් දෙන්න. අපි ලීයක් යතු ගන්නනේ ගොඩලි තියෙනවනේ මට්ටමට හරියට බලන කන හැර පේනවනම් මට්ටමට තියෙනවා කියලා ආය යතු ගන්න ඕනේ නැහැ. අපිට පේන එක පැත්තක් කොසයි එක පැත්තක් ගොඩ ගැලී ගාලා ගාලා අපි ඒක මට්ටම් කරනවා. ඊට පස්සේ කන හැට බලනකොට කෙලින් තියෙනවා නම් ආය මොනට යතු ගන්න. ඒක නිසා තමයි ප්‍රකාශ කරන්න පුළුවන් නම් මේ තරම් වික්ෂිප්ත මනසක් දැක්කත් මේ තරම් සාන්ත මනසක් දැක්කත් දෙකම එකයි. ඒකනේ ඒකේ තියෙන විශිෂ්ටත්වය, ඒකේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. කනග මේ මේ හිත වික්ෂිප්ත වුණා වුණා කියලා වහකණ්ඩ යන්නෙත් නැහැ. ගෙල ගෙලවලා දාගන්න යන්නෙත් නැහැ. මේ විතර උද්දාමයටපත් උනායි කියලා පාටි දාන්න යන්නෙත් නැහැ. මේ දෙකම හිත. ඉතින් ඒක තමයි අපිට ඇති කරන්න ඕනේ. ඉතින් ඒකට තමයි තේරෙයි ඉස්සරහට යනකොට ඔයිට වැඩි කලබලයක් ආවත් කවුරක්වත් උපදෙස් දෙන්න ඕනේ එක හීනකින් රැයිලි වෙන්නේ නැහැ. හීන ලක්ෂ ගාණක් පේනවා එකක්වත් අතර කරලා බලබලයින් යන්න එපා. එකක් පස්සේ එකක් එකක් පස්සේ එකක් අවශ්‍ය ගියාම හීන ගොඩක් දැක්කා කියලා විතරක් මතක තියෙයි. ඕකේ හොඳ නරක බලන්න ගියොත් කවදාකවත් ඒ අර හීන ගලන ගැල්මට නිසින්ින්ද යන්න දෙන්නේ නැහැ. එනිසා හැම වෙලාවෙම මේ දෙක අතර සමතුලිතය ඒක චිත්ත නියාම ධර්මයකට සිද්ධ වෙන්නේ. මේක හොඳයි මේක නරකයි කියලා අපි එකකින් ආඩම්බර වෙන්න එකට පශ්චාත්තාප වෙන්න කියත් අන්න ඒකට තමයි මෝඩකම, තකතිරුකම, පෘථග්ජනකම, අවිද්‍යාව කියලා කියන්නේ ඒකයි. ඒවා දිහා සමහිතින් බලාගෙන ඉන්න මට්ටමේ ඉන්නවා. ඒකද ඒකද කියන්න තියෙන. يعني මට මේ දෙක පිළිබඳව දෙකටම දරා සිටීමේ දෙකම හුදු සිද්ධි දෙකක් විතරයි කියන මට්ටමටද ඇවිල්ලා තියෙන්නේ. ඒ නැච්චර. එහෙනම් ආයෙ නඩු නැහැනේ. ආයෙ නඩු කතා කරන්න දෙයක් නැහැ. ඕක ඉවර නැහැ. මොකද ඔය අහන ප්‍රශ්න නිසා අපිට ඊගාට එන හැම ප්‍රශ්නකදීම බලන්න ඕනේ. ඒකාවත් මම කියන්නේ කැයි ගැණ තුල ගත්තත් එකයි, ඔටු ගැණ ගත්තත් එකයි දෙකම එකයි. නෝනා වුණත් එක විදියයි මණිකේ වුණත් එක විදියයි නෝනා වුණත් මණිකේ වුණත් අපිට වදේමයි. ඔච්චරයි. මණිකේ වෙනවට නෝනා දීපන් නෝනා වෙනවට මණිකේ දීපන් කතා කරන්න දෙයක් නැහැ. ඕවරම් බලාපොරොත්තු වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ නැති මම විපස්සනා ඥාන උගන්වයි. ඒවම අයලක නෑ මයිලක තියෙන්නේ උඹට මේ කාගෙන යන්න පුළුවන් නම් කතා නොකර යන්න පුළුවන් නම් ඒ දතරම භාවනාව හරි. චරිචුරු ගෑවනම් එහෙනම් ඉතින් සෑයන පිටකොන්දේ තුවාලයක් තියෙන මීහරකෙත් තමයි. පිටකොන්දේ තුවාල නැත්තම් මීහරක ඕනේ ලන්ද කරින් කරනවා. පිටේ වනේ තියෙන මීම රින් ගන්න. ඌ තමයි චර්චුරු ගන්න. ඒක තමයි මටත් ඕන කරලා තියෙන්නේ. අන්තට්ටු හත අටක් බඩේ තිබ්බත් කිඳිරි ගන්න එපා. මැටි රත්තල් 20 30 කෑවත් ගාලල්ල. ඒ ක්‍රියාවෙත් පේනවා වචනෙමුත් පේනවා කාටවත් චෝදනා කෙරෙලක් නැහැ. කාගෙන දරාගෙන ඉදිරියට යනකොට ඒ ඕනේ කරදරයක් විඳපේ කරාට ඒහා සමාන ශාන්තියක් හම් වෙනවා. ඒ ශාන්තියට පස්සේ දැන් නම් හරි කිව්වට ඊට පස්සේ ආය කරදරයක් දෙනවා. කන්දක් නැති තැන පල්ලමකේ පල්ලම වැටෙනවා සෙල්ලමකේ කියලා තියෙන්නේ. මේ ටික දිග දිගට යායට කතා නොකර ඉන්න පුරුදු වුණාට පස්සේ තේරෙනවා අපි මේ අනුන්ට කියන්නේ මේ අනුන් අපිට කරලා දෙයි කියලා. මොකාටද පුළුවන් හැම එකම මේ ගිනි අඟුර කතාගෙන ඉන්න මේ යක්කුනේ. තව කෙනෙකුට උදව් කරන්න පුළුවන් කාට. ඊට මෙට වැඩිය හොඳයි මේක කාගෙන ඉවසාගෙන දිගට කරන යනකොට ඒ දිගට වැඩ කරන මනුස්සයාගේ වැඩේට තීයොත් බය, බ්‍රහ්මත් බය, මනුස්සයොත් බය, යකත් බය. ඒ ඔක්කොම දඟලන්නේ මේ වැඩේ නතර කරන්නයි. අපි කරලා තියෙන උඹලා කොච්චර අඬව ගාවත් කොච්චර විශ්සගෙන පෙන්නත් මම වැඩේ නතර කරන්නේ අපි වැඩේ ඉවරට යන්නේ ඉස්සලා දිනු. කාගෙන අනේකයි මේකේ තියෙන කතාව. ඒකට කියන්නේ අපේ සිංහල භාෂාවේ අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ. ලෝක ධර්ම නතර කරන්න අපට බෑ. කොයි කෙනාට කොයි දුකක් එනවා. ඒ ගැන කතා කරන්න යන්න එපා. දිගට වැඩ කරන අනිකයි තියෙන්නේ. එහෙම ගතියක්ද තිබ්බකම ඔය කියවෙන්නේ එහෙම නැත්නම් මේක පිටිබඳව මේ සැක විස්තරකට ගතියතු විනිශ්චය කරගත යුතු දේවල් තියෙනවා කියලා දෙහිතේ. කාගෙන යන්න පුළුවන් කියලා. එච්චර අපි සාදු කියලා කියනවා. අනේ ඔක්කොමලා එහෙම පුරුදු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. පැය භාගයක් විතර තව ඉතුරු තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. මම මේ ධර්මදේශනාව ගැන ප්‍රශ්නයක් අහන්නේ. මේ ඊයේ ධර්මදේශනාවේ අර අපි සතුරින් අරමුණු ගන්නකොට භාවනාවකදී අපිට අරමුණු ඉනවනේ භාවනාව අපි භාවනාවේ ඉඳලා ඉන්නකොට භාවනාවට බාධා වෙන විදිහට අරමුණු එනවා. එතකොට ඒ වගේ මිදිලා අපහු මූල කර්මස්ථානයට එන්න පුළුවන් වෙන එක හොඳයි කියලා ස්වාමීන් වහන්සේ දේශනා කරා. එතකොට මේ මට ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ අර දාරුචීරිය මේ බුදුහාඳුරෝ හම්බෙන්න ගියාට පස්සේ දිත්තේ දිත්ත මත්තන් සුතේ සුතු මත්තන් කියන එක කිව්වේ මේ මේක සම්බන්ධවද නැත්නම් සාමාන්‍යයෙන් අපි ජීවිතේ ගත කරනකොට දැක්කා නම් දැක්කා විතරයි ඇහුවා නම් එහෙමද නැත්නම් භාවනා ජීවිතයකදී එහෙම වෙන එකද කියලා මට පොඩි ගැටලුවක් තියෙන එක. දෙකම තමයි දෙකම බලපානවා. වෙනසක් නැහැ අර්ථකථනයේ හෝ අදාළතාවය බලපුවාම භාවනා කරුවයි නැහැ කියලා අරමුණු දන්නේ අපි මේ මම මේ යන මිනිස්ස භාවනා කරන මිනිහද නැති කියලා අරමුණු මායින් කරන්නේ නැත්නම් අරමුණු දන්නේ නැහැ. අපිට ඕන එකට භාවනා කරන වෙලාවක් කියකේ අපිට ඒක නෑ කියත. ඒ නිසා කවුරු හරි මේ භාවනා කියන වචනේ පාවිච්චි කරනකොට මම අහනවා යගේ ඔබ භාවනා කරනවා කියන එකේ අදහස් කරන්නේ මොකද්ද කියලා. එක එකන එක එක අදහස් කරනවා. මොකද්ද භාවනා කරනවා කියන එකෙන් අදහස් කරන්නේ? අපි ආනාපාන සතිය මෙහි හුස්පරල්ල දිහා සතියෙන් බලාගෙන ඉන්න එකට තමයි අපි දැනට කරන්නේ. ඔව් ඒකට ඒ කියන්නේ පරියංග භාවනාව කොයි කතා කරන්නේ? සතියෙන් ඉන්න එක. සතියෙන් සෑම වැඩ කටයුත්තකම යෙදෙන එක. ඔව් ඒතකොට සතියෙන් ඉන්නකොට හෝ සතියෙන් නැතිකොට හෝ කොයි වෙලාවක කාලකාරාම සූත්‍රයේදී ਸਰවඥන් සඳහන් කරලා තියෙනවා. උඹලා මේ ලැබිච්ච අරමුණ ටෙම්පරාල් දමදම කකා හිටියට දිත්තේ දැකීමේයි න දට්ඨබ්බම් මඤ්ඤති න දට්ඨාරම් මඤ්ඤති න දට්ඨං මඤ්ඤති ඕකේ ඔయిత වැඩිය දකින්න දෙයක්වත් නැහැ කල්පනා කරන දෙයක්වත් නැහැ දැක්ක දැක්ක ඉච්චරයි ඊගා මොහොතේ ලෑස්තියක් ඕක නායක ෆොටෝ අරගන්නයි ලොකෝ කරන්නයි කල්පනා කරන්නයි හැදිල්ලෙන් තමයි මේ අහගෙන මේ ඇවිල්ලා යන්න හදන දැකීම කිතරනත කරගන්න හදාන්නේ. ඇසීමත් එච්චරයි. දැක්ක දැක්ක පමණින් ඉවරයි. ඉතින් භාවනාවටත් එච්චරයි. සාමාන්‍ය ජීවිතය බැලුවත් එච්චරයි. භවනා නොකරත් ඔච්චරයි වෙන්නේ. ඉතින් මේ දේවල් මේ දේ මගේ මේ දේ රුචි මේ දේ අරුචි කියලා අපි ලේබල් ගහගෙන ඉවර නැටුවට ඒ රූප අපි අපි භාවනා කරනවායි කියලා තකනවායි කියලා හිතනවා. ශබ්ද මේ අපි මේ භාවනා කරන මිනිස්සු කාට යන්නේ මේ ගෑණියෙක් කාට යන්නේ මේ මිනිහෙක් කාට යන්නේ කියලා රූප දන්නවද? එක් එක් හිඟරන්නේ. මට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ දැන් අපි සාමාන්‍ය ජීවිතේදී ඒ අත්දැකීම කොහොමද ලබන්නේ කියලා නිකන් අපිට කවුරු හරි දැන් මගදී හම්බ වෙනවා. එතකොට කතා නොකර මගහැරලා යනවද මට අපි හිතමු කතා කරනවා කියලා කවුරු හරි දැකලා කතා කරනවා. ඉතින් ඊගා ළඟින් යන මිනිහට මොකද වෙන්නේ? යා ප්‍රතික්ෂේප. ඉතින් වෙලානේ. පාර යනකොට නතරලා එක මිනිහුර කතා කරනවා. ඒක උට අනික ඔක්කොම ප්‍රතික්ෂේප වෙලානේ. ඒක ගැන මොකද්ද වගේ කියන්නේ? එතකොට මේ වෙලාවේ එන සද්ද වලට මොකද වෙනවද කියලා. ඒකට ගඳ වලට වෙනවද කියලා. අපි මේ දැකපු කෙනා විතරක් නඩුවක් කරන විශාල දෙයක් කරන මේකට නඩු කතා කරනවා. ඒ මනසර කරුණ අනෙක් සියල්ලමත් ප්‍රතික්ෂේප වෙලා. සද්ද ගන්ධ රස ඔක්කොමත් ප්‍රතික්ෂේප වෙලා. ඉතින් ඉන්සාව පිටනකොට මේ මනසත් එක්ක කතා කරන මෙතෙන් තමයි කෙලෙස් එන්නේ අනිත් ඒවා කෙලෙස් නෑ. මේකත් නොදකින් කියන තිනවනම් ෂෝක්. දැකපේකටත් පුරටම කරන නැද්දකින්ම කිව්වනම් ඒකත් ඉවරයි. <laughs> මම ඉදිරියට එලෙමත් කියලා බලනවා. තමයි මං ආපුවම කරදර ඕම් බාපුවම කරදරයි ඵලයක්. අහවංශයා මේ රට රාජ්‍ය වලින් ඇවිල්ලි වෙලා මේ වැඳලා අහනවා සාහසට කරදරයක් මම ඕ කරදරයි. ඉතින් බොරුවේ. උඹත් නැත්තම් හොඳයි. ස්වාමීන් වහන්සේලාට එහෙම කියන්න පුළුවන් අපිට බෑ. මම මහණෙනි ඉස්සලා මාත් මිනිස්සෙක්. මම සාමාන්‍ය ගොයියෙක්. ඒ දවසලත් එහෙම අපි මෙහෙම මෙහෙම කරලා පෙන්නන හලනවා. කවුරු හරි හලන්න ඕන නම් කිට්ටු කරලා එනකොට ජහලන්න දන්නේ නැත්තම් මේක මේ අපේ අපේ අපේ හැල්ලුවේ ගමම්මයි ඔදි ටිකනේ ඉඳ තියෙන. ඕක පිරුණාට පස්සේ මොනව කරන්නේ? ඔය තියෙනකෙත් අඩිය හිලක් තියෙනවා නම් ඒකෙත් තියෙන හරියක් නැහැ. ගමන ලේසි. ඉතින් එහෙම නැත්තම් Tamanට ඕන තරම් කරේ දාගත්ත කිසි ප්‍රශ්නයක් නැහැ. කවුරුත් එපයි කියන්නේ ඒ තරමටම කක්කා. අර පෞ සංවිධානයේ ලියලා තියෙන වැඩි වර ගමනට බාධායි. කටේ එක බබයි, බඩේ එක බබයි, අතේ එක බබයි ඔක්කොම අරගෙන යනකොට බස් එකේ ඩ්‍රයිවර්වත් නතර කරන්නේ නැහැ නේ බස් එක. ඇයි මේ පොලිවක්ද පෙරහැරක් නැහැ. ඉතින් අත කරන්නේ නැහැ. ඒක තමයි පෞල් සංවිධානයේ ගාන තියෙන්නේ වැඩිපර ගමනට බාධායි. පුත්‍රජානනාත් කියන සිංච බිකු ඉමන්නාවන්. මහණියෝ නැව හිස් කරපන්. එතකොට ගමන වේගයි. බර වැඩි වුණොත් ගමන යන්න බෑ. ඒ ඔය කොහොමද අපි කරලා තියෙන්නේ රත්තරන් මොන මැටි හරක බාන වස්තු භෝග නැහැ ඒ ඔක්කොම දාගෙන ඉතින් එරිලා නැව යන්නේ උත්සාහකට බලන්න. පමාණය. තාම පමාණය. මොකද මන්තරම හිටපු බුදුහාමුදුරුත් එනවනේ. තව කල් තියෙනවා. එමීට එමීට කරගෙන යන එකයි තියෙන්නේ. ඒ නිසා කවුරුවක්වත් මේක කෙරුවත් කමක් නැහැ. මං කියන්නේ අපිට කවුරු හරි කියනවනේ මේක අනු විශ්ින් කරන ලද්දක් කියලා ඒකයි හෙන ගහන්නේ කටට ඒවා කියන කෙනාට. මේ ඉල්ලගෙන කන පරිප්පති. මම දාගත්ත ටික මම බෙදාගෙන කන්නේ. ආයේ කවුරක්වත් කිව්වොත් මේ අල්ලපගෙද මිනිහා උනන් කරලා මේ කතරගම දෙවියන්ත් එක තරහයිලා දෙයියෝ උදාසන නිකන් බයිලා කතා කරන්න දෙන්න එපා. ඔය යම් කිසි තැනක අපිට කරදරයක් කරනවා අපි හිතලා පතලා පින් කරලා තමයි කරදරය අරගෙන තියෙන්නේ. එච්චරයි. වෙන මොන විදියක් කරනද කිසිම විදියකට දෙවන්නේකට බලපාන්න බෑ. බලන්න පුළුවන් පුළුවන් නම් බුදුහාමසෝ කියනවා මට පුළුවන් බෝ නිවන් දක්කන්න මට වුවා කෙලසන්න කියලා. බුදුහාම කියනවා මටවත් බෑ. මේක හේතුඵල ධර්ම සිද්ධ වෙන උඹ බෙදාගත්තා නම් උඹ බෙදාගත් එක. ඊට පස්සේ චර්චුරු ගන්න එපා. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. දැන් අපි වෙත පැමිණෙන දුකක් විඳින්නේ මේක මම ඉල්ලලා ගත් එකක් නෙවෙයි. ඊට පස්සේ කාට කියන්නේ? එතකොට අපිට ශාප කරන්න දෙයක් නෑ. තැවෙන්න දෙයක් නෑ. මං ඉල්ලලා ගත්ත දේ. ඉතින් මට ඒක අපේ අම්මා ඉන්නකොට කියන්නේ වත්තක වැලක කවදාකවත් වැලට දරන්න බැරි gediy හත ගන්නෑ. අපි ඉල්ලලා ගත්ත දේ නේ කන්න පුළුවන්. වත්තක වැලේ මහ මෙච්චර gediy හැදෙනවා. වැලට මොකුත් වෙන්නේ නෑ. එනිසා අපකට පැමිණ කිසිම දුකක් දරන්න බෑ කියලා එකක් නෑ. දරන්න පුළුවන්. ඒක පැමිණි දුක් පැනිදාය කියන මට්ටමින් දරනකොට ඒක උදාහර චරිතයක් බවට පත් වෙනවා. චරිතුරු ගන්න ගත්තාම අර මේ මෝඩ නිවට ඇම්බැට්ටය දැකපුවාම එළුවත් නිකට පානවලු. මගෙත් ඇවුල කපල ඵලයන් කියලා. ඒ වගේ මේ අහලා ඉන්න ඔක්කොමලා එනවා අපිට නයිපෙට පෙන්නන්න අපි වෙනෙන්න ගත්තා නෑ මොකක්වත් නෑ අනුන්ගේ සීනි කරන්නේත් නෑ ගන්සබා බිස්නස් කරන්නේත් නෑ දැන් අපි කොරයි කරත් අපි කුරලා තියෙන්නේ දැන් කරන්නේ නෑ ওই බිස්නස් කියලා අතාරින්නේ මොකක්වත් වෙන්නේ නෑ අපි එන්නේ ඔක්කොම ගන් සභාවටත් බාර ගන්නවා ගන් නගර සභාවටත් බාර ගන්නවා ඔක්කොම කරත්තේ දාගෙන ගොනාට ගහනවා ඇද්දපන් වෛරෝ කියලා මොනවා දිනවද ලෝකේ තියෙන දේරම පුරවල බෑනේ මේ වගේ තැන ගිහලා කවුරුට තම්බලා දෙන්න බතක් කාරිස්ම මොන ජොලියද මේ වෙලාව ගෙදර හිටියන මොකද කරන්නේ මොන්න තරම් බරක් ඇදලා කටුකම්බියක් කටේ දාලා අදිනා වගේ හැට මල වාතයක් නේ ගෙදර හිටියා දැන් මොකක්වත් නැහැ. මයිත් එක බැනගන්න එක විතරයි පොඩ්ඩක් තියෙන එච්චරයි. ස්වාමීන් වහන්සේ ඊයේ ස්වාමීන් වහන්සේ කිව්ව අර පන්සලට ගියාට පස්සේ අම්මා නිරෝධ සමාපත්තිය ගැන ඉතින් මට ඒ විරාවෙම මට කතා කරන්න හිතුණා ඔබ වහන්සේ වැනි මට හරි කඳුලකුත් ආවා. එදාම ඔබ වහන්සේ මේ මාර්ගයට යන්න ඒ අම්මා කොච්චර දායක වෙන්න ඇද්ද කියලා මට ඒ අම්මට මාගේ නමක් අනේ මිස්සු අපේ අම්මා බයේ හිටියේ අපේ අම්මා බයේ හිටියේ බැරිලවත් සෝවන් වුණොත් එහෙම ඊගාව ආත්ම නැති වෙයි කියලා. <laughs> ඔක්කොම කතා කරලා මට නෑ ස්වාමීන් වහන්සේ ඇත්තටම අපේ ඉතින් ඇත්තටම මේ අම්මගේ පින බලපාන්න ඇති නැත්නම් ඒ පොඩි දරුවෙකුට ඔය වගේ එකක් කියන්න තරම් ඒ අම්මට නිරෝධ සමාපත්තියක් ගැන දැනුවත් වෙලා තියෙන්න ඕන. අපේ අම්මා දෙකට ගිහිල්ලා තිබ්බේ. අස්සම් කරන්නේ CBR බණ්ඩාර මෑණිය කියලා අස්සම් කරන්න ඕන හාෆ් ෂීට් එකක් ඕනේ කොලේ අස්සම් කරන්න. ෆුල් ෂීට් ෆුල් ස්කැප් කොලයක් ඕනේ. අත් දෙකෙන් අල්ල C B R බණ්ඩාර මෑණිය කියලා ලියලා ඉවරනකොට ලියුමකේම අස්සම් කරන්න බෑ. උඹලට වෙලා තියෙන දැනුම වැඩි වෙලා. උඹලගේ මොඩකම් වෙලා තියෙන එක අර අපේ අම්මා වගේ දෙකේ පන්තිර කියලා හිටියානම් මොකුත් නැහැ සුද්ධම කෙලින්ම බොක්කෙම්ම තමයි කතාව. ආයේ මේ අරයා කිව්වා මෙහෙම කිව්වා මොකක්වත් නැහැ. බුදුහාමුදුරුවෝ කියපේව දන්නෙත් නැහැ. හැබැයි කියන්න ඕන එක කියනවා. මෙන්න මෙච්චරයි. මට හිතෙනවා එහෙම වාසනාවක් නැහැ. වැඩි පවුලක ඉපදුනට මීට වැඩිය හොඳයි. මම කවුරුත් වෙන්නේ නැහැ නේ අනම්මනම් කියන්නේ. අම්මා මොනවාරි කියන්නේ අනේ පොඩි පුතා මේ අපි උඹට උඹට අපිට වැඩි ඉගෙනගෙන තියෙන්නේ. ඒක නිසා මේ මේ පිස්සු කෙනෙකුට ප්‍රමාණයට කරපන්. මම දන්නේ උඹලට උගන්නන්න. උඹලා මට වැඩි ඉගෙනගෙන තියෙන්නේ. මෙන්න මේ මිනිස්සු මෙහෙම කියනවා මේකට සුදුසුසක් කරපන්. අම්මා කියන්නේ නැහැ මොනවද කියනවා. අම්මා ඊට වැඩි ඉගෙන ගන්න නැහැ අපේ ජීවිතේට සම්පූර්ණ වැවෙන්න ඉඩ දීලා පූර්ණ ආරක්ෂාව තියෙනවා බලන්න ඉන්නවා මේ කරන්න ඕනේ මේ දැන් මම අහවල් විභාග කරන්න තාවල් විභාග කරන්න ඉතින් අම්මා අකුරුත් දන්නේ නැති අම්මා කොහොම කියලා දෙන්නද අර විභාග ගන්නද මේ විභාග ගන්න අර විෂය ගන්නද මේ විෂය ගන්නද මොනවාක්ද දැන් උඹට තේරෙනව තේරෙන දේ කරපන් මට පුළුවන් හරියට බත් අම්බල දෙන්නම් කාපන් පුළුවන් නම් කාපන් බැන්නම් කාපන් කරන්න දෙයක් දැන් ඉන්නේ මිනිස්සුන් දෙලා තියෙන සැප වැඩි, උපකරණ වැඩි, ආමල දාත්‍රගේ පැහිකම් වැඩි. ඒ නිසා ළමයෙකුට කිසිම සෙල්ලම් ජීවිතයක් නැහැ. ඉතින් ඒ නිසා ඌ අලුගෝසුවෙක් හැදෙන්නේ. හැදෙන්නේම අලුගෝසුවෙ. මොකද ආමල දාත්‍රලා බුද්ධම විදියට ආමල දාත්‍ර කරගන්න බැරි දේවල් අර ධර්ම ලව්ව කරගන්න හදනවා. ඌ සිවිල් සර්වන් කෙනෙක් කරන්න හදනවා. ඌ දොස්තර කෙනෙක් කරන්න හදනවා. ඉතින් අර කැර පොඩි කාලෙම උන්ට අර සෙල්ලම් කරන යුගේ නැති වෙච්චට පස්සේ ඒකට කොන්දපණ නැහැ අර ලෙඩ මේ ලෙඩ ද්වේෂයේ මානසික අසහන කියන වැඩඹල දීලා තියෙන්නේ ඕක ඕකත් නොදුන්න නම් හොඳයි මං කියනවා අභියෝග කරන්න පුළුවන් නම් නොදී හිටපළල එක්කෙකුට බෑ තව තව හම්බ කර කර දරුවන්ට දෙනවා. උන් ඒ තරවටම වෛර කරනවා. දරුවන්ට දෙන්න උන්ගේ දෙල්ලන් යුගේ. මට දෙන්න මගේ පුංචි කාලේ අම්මත් අතනේක නංගියේ මල්ලියේ කියන්නේ. මේ තාත්තේ කියන්නේ මොකද අම්මලා තාත්තා දෙන්නෙම නැහැ. මට දෙන්න මගේ පුංචි කාලේ නංගියේ මල්ලියේ. එනිසා පොඩි එකේ බලපෑම දකිනකොට බුදුහාමතුරුවගේම මට පේන්නේ. පොඩි එකේ දකින කොච්චර පිවිතුරුද. මේකට ලොකු වුණාට පස්සේ අඟුලිමාලෙක් වෙනවනේ කොහමද? හිට්ලර් කෙනෙක් වෙනවා. චින්චමානිකාවක් වෙනවා. මේ නිකම් පොඩි එකා බලන්නේ. ඉතින් අම්මලට හරි ගාය මේකට මේ ශිෂ්‍යත්ව පාස් වෙනකම්. ඊට පස්සේ මේක 10 පන්ති පාස් වෙනවා. ඊට පස්සේ විශ්වවිද්‍යාල යනවා. ඊට පස්සේ උගෙන් ගන්න දෙයක් නැහැ. ඌ විනාශයි. අනේ ඔයටත් වැඩි වැඩි පවුලක පුදුරණ කියලා මට හිතෙනවා. මේකටත් වැඩි ස්වභාවිකයි. දැන් නම් හිතන්නවත් බෑ. එහෙම දැන් හිතන්නවත් බෑ. ගංගදර වලවත් නැහැ දැන්. ඒ සුන්දර පරිසරයේ ගම ළමයිගේ ළමා කාලේ ඒකට ඔය ඔය ඕගොල්ලන්ගේ પરම්පරා 100ක් ඔය කියනවා. 100ක් වගේ කියන්න මොකද ඔයගොල්ලෝ කරලා තියෙන අපරාධේ පස්සට ගන්න බැරි එකක්. පස්සට ගන්න පුළුවන් එකක් නෑ සමාව දෙන්න පුළුවන්. පස්සට ගන්න බෑ. හිතලවත් නෑ ඔයගොල්ලෝ. තියෙනවා පුළුවන් නම් බලන්න YouTube එකේ අර කෙල්ලගේ නම මතක නෑ. stop the world for 5 minutes කියලා. 13ක කෙල්ල කවුරුත් 13 අඩු කෙල්ල කතා කරලා UN එකේ රාජ්‍ය නායකයන්ට කතාවක් කරලා දෙනවා තොපි මේ කාලා ඉතුරු කරන වනස් කරපු ලෝකෙද අපිට ඉතුරු කරලා තියෙන්නේ. මම මේ ගමනේ ඉඳ ටිකට් එක හෙව්වෙත් අවුරුදු 13 අඩු ළමයින්ගේ පොකට් මනි වලින්. තොපිට පස්සට ගන්න පුළුවන් දෙයක් කරනවා තොපිට කමන්නේ නැහැ. තොපිට දැන්වත් පුළුවන් මේක රත කරන්න. අපිට කන දින මාළුවටත් කැන්සර් යකෝ. වතුරේ ඉන්න මාළුවටත් කැන්සර්. පොළොවේ මොකක්ද ඉතුරු කරලා තියෙන්නේ? තොපි කමුරලා හම්බ කරන්නේ මං වගේ දුවලට කන්න දෙන්න නේද ගෙදර ගිහිල්ලා. උන් ඉස්සරහට ලොකු වෙලා කොහෙටද යන්නේ? මොනවා කරන්න විනාඩි 5කට දෙනවා කතාවක් UN එකේ representatives රට කතා නැහැ. කතා නැහැ. I am only 13 years. මම අවුරුදු 13යි තාම. ඉතින් අපේ પરම්පරාව වගේ වෙන්න ඕනේ මේ පරිසරය කෙලස් උනාට. අපේ પરම්පරාව වග වෙන්න ඕනේ මේ පෘථිවිතලේ රත් වෙනවට. අපේ પરම්පරාව වග වෙන්න ඕනේ මේ මානසික අසහනයට. එයිසා ඉස්සරහට ඉන්න ජනතාවට මේක පුළුවන් නම් මේක වනකරන එක වැත්තක තියලා මොනවත් නොකර නිකන් ඉන්න. ලකෝම ලාභයක් ඒ අතින් බලනකොට මම අපේ අත්තම්ම දැකලා තියෙනවා. පර්ෆෙක්ට්. අම්මගේ අම්මා. ඒ අත්තක් දැකලා තියෙනවා. ඒ මිනිස්සු දිහා බලනකොට නිකන් මේ බ්‍රහ්මයෝ වගේ. ගත කරන ජීවිතේ කිසියම් වෙලාවක කරදරයක් මොනවාක් නැහැ. තී උපන්නාට මේ ලෝ වෙනවා වෙලා කියලා. කනබන වැඩ කරනවා කිසියම් සැපක් පිටිපස්සේ ලවන්නේ. හරීම සරල ජීවිතයක් තියෙනවා. මට වෙලා තියෙන්නේ මං බලන්නේ ඒක කොහොමද ආපහු ඕන වුණත් ගන්න පුළුවන්ද කියලා. අපි මේ යන්න හදන අඹාගෙන යන්න හදන මේ සැප මේ තාක්ෂණය පිළිච්ච ලෝකේ මතක පිටිපස්සේ මතකේ අපේ પરම්පරාවේ පොඩ්ඩක් මතක තියෙනවා. ඔයගොල්ලෝ සීපත් කරන අම්මලා අපච්චිලා ගැන. සීපත් කරන අත්තම්මලා මුත්තම්මලා ගැන. පැහැදිලිනේ මම කියන දේ මම මවල පාලන එක නෙවෙයිනේ. එච්චර සරල ජීවිතයක් ගත කරලා සුන්දරව මැරිච්ච මිනිස්සුන්ගේ දේ අපි අරන පැහැරුවා මේ ලෝකේ. වසුරු හෙළුවා මේ ලෝකේ. ඒ නිසා පැහෙන්න හදන්න එපා. ස්මාර්ට් වෙන්න හදන්න එපා. දඟලන්න යන්න එපා. ආපහු වෙන්න බිමට නිකන් නිකන් නිකම්ම නිකන් සිරිබිරිස් කෙනෙක් වෙන්න නිකන් අයියක් වෙන්න හදන්න එපා. වුණොත් වෙන්නේ ඔය ඕන නැති කක්ක තමයි. ඒ නිසා අපේ අම්මා හිටියනම් හැම මෙලකට විහාරමා දේවි වගේ. මේ භාවනා අපේ අම්මා භාවනා කරලා අම්මා මෙහෙම ඉඳගත්තොත් මම බිම ඉඳගන්න. ඉඳගෙන අම්මා උකුලේ උළු තියාගෙන ඉන්න මට අවුරුදු 36යි එතකොට. ඉතින් මං කියනවා මෙනේ කරන්න කියලා. අනේ මේ පොඩි පුතා මේ ඔබ දන්න දෙයක් ඔබ කරගනින් මට ওই මෙනේ කිරින් තේරෙන්නේ නැහැ. ඉතින් කොහොමද මට මට ශ්‍රාවකියොත් නැහැ නේ කාලේ අම්මා විතරමයි හිටියේ. ඉතින් අම්මටමයි කියන්නේ. ඉතින් අම්මා කියනපෝ ඕන දෙයක් කරපම් මට කියන්න බෑ මට තේරෙන්නේ නැහැ. ඉතින් මට දැන් අපච්චිට කියන්න බෑ අපච්චි සරයි අයියලා අක්කලා ගහනවා මට මම ගෙදර පිටුම් මැට්ටා. ඉතින් අම්මා තමයි ෂේප් කරන කොහොම හරි තියලා ළඟ ඉඳලා දාන්න ටික උගන්වනවා. කරලා කරලා එක දවසක් කියනකොට මෙනෙහි කරලා අම්මා. මෙනෙහි කිරීම කරලා හරි ගිහිල්ලා. ඊට පස්සේ ගා පොඩි පුතා දැන් නම් වැඩේ කෙලවෙගෙන එන්නේ දැන් මෙහෙම ගිහිල්ලා සෝවාන් වුණොත් එහෙම ඊගාවාත්මේ නැති වෙනවා මට මම නතර කරනවා කියව භාවනාව සීරියස් සීරියස්ම කිව්වා මෙහෙම ගියොත් එහෙම මෙනෙහි කිරීම ඇල්ලුවයි කිව්වා මතුරෙක් කනකොට ඉවර වෙනකම්ම බලන්න හිටියයි කිව්වා රිදිනව රිදිනවා කියලා නිදිමත වෙලා නිදිමත නිදිමත මේ කරපන් ගියයි කිව්වා ඊට පස්සේ කිතේරණයි කිව්වා මේක නම් හරියටම හරි කියලා දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේක හරි කියලා නිවන් දැක්කොත් දැන් කාටද උත්තර දෙන්නේ? මම ගෝ බණ්ඩාර මෑණිකට හොඳම දේ තමයි යොතනින් නතර කරලා ඊගාවාත්මේ දරුවෝ 11ක් පදන්නේ කියන්නේ. ඒකනේ ඕන වෙලා තියෙන්නේ. ඊගාවාත්මේ හම්බෙන දරුවෝ හරිය කී කරුවේ ඔක්කොම හරියයි කියලා නත්තල් කියලා හිතාගෙන ඉන්නේ ජීවිතේ. ඒක නිසා ඒක I think මම හිතන්නේ ඒ කර්මානුරූපෝදයි උපගතව ලැබිච්ච දේවල් අපේ પરම්පරාවට හොඳටම මේක දෙකොට තේරෙනවා. අපේ දරුවන්ගේ වගතුක විස්තරය සහ අම්මාගේ අත්තම්මලාගේ විස්තර මුත්තටම තේරෙනවා. මේක හොඳට මේට වැඩිය තේරෙන්නේ පිටරට ගිහිල්ලා පිටරට ඉන්න කාටද කියලා දෙන්න. මේ ඉන්නනේ පිටරටින් ආපු අපේ තාම මෝඩ මිනිස්සු ඉන්නවා තාම. ඒ කට්ටියට තියෙනවා ඒ රටවල වලට ගිහිල්ලා දැන් උඹලා මෙහෙ ඉඳගෙන බලනකොට ගෙදර හිටපියාව ගෙදර අම්මලා තාත්තලා හිටපියාවත් ඔබට පුළුවන් මේක මේ දරුවෙකුට අඩු ගන්න චිත්‍රයක් මවලා පෙන්වන්න. අපි හිතපු ස්වභාවික පරිසරේ. ඒක සීග්‍රින් නැති වෙගෙන යනවනේ. නමුත් නිකමට හිතන්න මම දැන් මෙතන කියලා දැන් ආවට පස්සේ අර සම්පූර්ණ ස්වභාවික ග්‍රාමීය පරිසරේනේ අපි ඉන්නේ. මම දැන් මෙතන කිව්වට පස්සේ මොනක් අසිල්ලාරයක් මොකුත් නැහැනේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒකට බුදුහාමුදුරුවොත් එක්ක ඉන්නවා. හොඳයි අපි එහෙනම් මෙතන ඉඳලා පැයකොත් විනාඩි 15ක් විතර කාලය තියෙන සක්මනට මෙතනින් સમાપ્ત කරන අපේ ධර්ම සාකච්ඡාව සම්බන්ධ වෙච්ච ශිරු දිනාටම තෙරුවන් සරණයි